මේ පිළිගුණ මොනවා හරියට කරන්නේ අපේ මේ ශරීර කුඩුකේ තියෙන ඡන්දය භාගය තරම් දුරට නිමිනේතු මේ ශරීර රසෝදේ අපට අවබෝධ ගන්න ඕනේ අපි මේ ලාභක පතන සිටින්නේ ආසන දෙයක් ඉන්ද්‍රිය දෙයක් දෙයක් සිද්ධ කරන වශයෙන් මේ මොනවා අයින් කර ගැනීමට ඕවාදන සීලුන් භාවනා ප්‍රයෝගී වෙන ශරීරයේ නිරන්තරණීමක් ඇතිවීම සංහාරයේ පවත්වන එකත් භාවනාව උපකාරී වන එසේ ශරීරයේ නිරන්තර යථාභූත දැක්වෙනා දේශෝ ඇති කරගෙන ශරීරයේ වාසනාව සංදරාවේ ධර්මදර්ශෝ සීකරණ සිනාවක් ආවද මරණාසන්න භාවනාව ගැන කරුණාවක් ඉදිරිපත් කිරීමේදී මේ ශරීරයේ කෙරේ පවතින ඇලෙන ආස්කාව පාරාණි කරන දුරෝ අපිට ගන්නට පුළුවන් ඇති. මේ සතරකම් වලින් දැන් බලන්න තුනක් හඳුන්වනවා මේ කමතන තුන තියෙනවා. අපේ පුරාණ සම්පතයෙන් උපසන වශයෙන් මොකදීමට අපේ පොර පුත්‍රයන් සිදු කරන අතරකම් ස්ථානයේ අවසානයේ මහා නිස්සාරණ වලදී විශේෂයෙන්ම මේ පිළිබඳව අර ගියමාරේ කණ්ඩායම් භාවනා ගැන දේශනා කළා ඒ කරුණ ටික තමයි අදත් ප්‍රකාශ කරන්නේ සමහර දෙයක වෙනස් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන මරණසත වික්ඛවේ අහතරෝ මේ කතා වති මහා සංසා අමතෝගතා අමතෝ කාලයෝසන මේ සූත්‍ර පාඨය පටන් ගන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මරණ සති සූත්‍ර කියලා සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි මරණ සති සූත්‍රයේ පඨම පණක සූත්‍රයේ දෙතිය මරණ සති සූත්‍රයේ කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මේ සූත්‍ර දෙකේම මේ මා කලින් කියපු පාඩයේ දැක්වෙන මනස විකලේ හදා බව එකතා මහකලාමිදී මානසිකා අමතෝකතා අමත පරිේශාන මහණනි මේ මාර්ග සතිය භාවිතාවකින් බහුලීකරණය කිරීම නැවත නැවත වැඩි වෙනවා මහකලාමිදී මහානිසංසා මහත්ඵලයක් අත්දෙනවා මහානිසංසයක් ලබා ගන්නට පුළුවන් වෙනවා අමතෝකතා අමත පරිේශාන නිවනට ඒක දුර වෙනවා නිවන කෙරවටයි පවතින්නේ මොකද මරණ සති භාවනා යසාරණේ නම් මනසති භාවනාව තුළින් උපචාර සමාධිය කියන්නේ දෙහිතකහර සමාධිය වුණා ඒක ඉතර ගන්නට පුළුවන් කියන පොත්පත් ගැයලා කියන්නේ එහෙමයි විසුද්ධි මාර්ගයේ කියන පොත ප්‍රකාශ කරන්නේ ඒ ආකාරයෙන් දේශකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී මුක පාඩ නිෂ්ක්‍රමෝතරණින් අනුදේශනා කරනවා ඒකයි පළවෙනි විනෝදාන මහසීගේ ශ්‍රී පාඨයේ මේ පිළිබඳ වාස්තවයේ මනස භාවනාව මරණය ගැන වැඩිමින් මරණය ගැන සිතන කරමින් කරමින් කරන භවනාවලින් අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකාකදී අනිත්‍ය සම්පත වශයෙන් විමානසික බව මනස පරිභාවනා වැඩිමින් ඇති කර ගන්නට පුළුවන් නිසික ආකාරයෙන් එය කරනවා. විශේෂ මාර්ගයේ කියන පුතේ මානසික භාවනා වැඩි වූ ආකාර කීපයක් තියෙනවා. ඒවා විශේෂයෙන් මම විස්තර කළා. ඒ මේ ඒ විදිහට මානසික භාවනා වේවා නම් ඇත්ත වශයෙන්ම කෙනෙක්ට උපචාර සමාධියක් ඇති කර ගන්නට නොහැකි වන්නට පුළුවන්. හැකියුවත් බොහෝ හරිතරයි. ඒ ඒ විශේෂ මාර්ගයේ කියන පුතේ ඇතිවෙන්නේ විවිධ ආකාර උපමා දක්වමින් සමාජයේ මරණය සිදු වන ආකාරය ගැන සිහිපත් කිරීම. ඒ සමාජයේ පිළිපදින මහාරහතන් වහන්සේලා කියන බෑව මගේ ජීවිතයේ නිසා මරණයටපත් වෙන මේ ආදිවාසී නොයෙ කුතුම ආරණ ඒවා ආර්ථික කරන සමාජයේ මරණය සිදු වන බව ප්‍රකාශ කරන තීපත්‍රයේ බවයි යොමු කරලා දැක්කේ. නමුත් මේ මාර්ගසති භාවනාව වැඩිම කලේ අපිට සතර සතිපට්ඨාන ධර්මයන් දෙන්නේ නැති වෙන කායන පස්නා භාවනාව වඩන්න පුළුවන්. ඇත්තෙන්ම වැඩිම කායන පස්නා භාවනාව. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ වදාරනා වෙනතරන් වික්‍රේ කෝසීකා වාසයේ සරණ ජීවිත කායයන් එක. ඒකම සංඥා දීහම සංඥා තීම සංඥා උතුමාකම හිමින කමලු කුමකදාතං සෝ ඉමේපාය සංහරති එවං කෝදාය අයං කෝකාය එවං ධම්මෝ එවං භාවි එවං අන්තිතෝති නැවත මේ යෝග අවතරේ විකුණේගෙන අදහස් කරන දේශන මහසලා තුනදී මේ සුක්ෂණ පාස්ක පාස්කා වෙනසුමක් විශේෂ කරන දෙපාර්තමේන්තුව මේ අරගෙන යවක් ගන්නවා ආලෝකයක් ඒකම ගන්නවා ඊයම ගන්නවා ඊයම ගන්නවා එක දවසක් ගිය දවස් දෙකක් ගිය තවත් තුනක් ගිය මම යන ගන්නවා සෝ එන්නේ කායන සංහරණය ඒකත් ඉතින් එක දවසක් දෙකක් තුනක් යනකොට බුද්ධමාර්ගකාමී නිවිලා විවිධ මේ පාට වෙලා විමුක්තක ජාතන මරණය නිදී මොහොතක් කරන කාන්සිදෝලි නාසිදෝලි මොහේ මෙතන වලින් මොහොතක් කරනවා සෝ එන්නේ පාරමිත සංහරණය තමයි කරදී අනුව බලනවා ඒ අනුව ඒ අනුව සිතන තමයි කයදී අයන්තෝ කාය ඊමාගේ කය ඒවන් ධම්මෝ මේ ස්වභාවයට පත්නවා ඒවන් භාවී ඒවන් අනතිද්දෝති මේ ස්වභාවයේ ඉක්මවා නැහැ මගේ මේ මේ මරණයටපත් කියන මරණය පාරමිත කරගන්න ඒක සීකරලා ඒ අනුකූලව සමාන්‍ය ශරීරය එසේ මරණයට පත්වන ආකාරය සිහිපත් කරන්න කියලා දක්වව දානවා. මේ විදිහට කොටස් 9ක් කියනවා සීල පිටේ කියලා දැක්වෙන්නේ ඒකයි. එහෙම කරනකොට ඉන්දියාවේ සම්මාපාය පාරණ පස්සේ විරති වෛද්‍යාවා පාය පාරණ පස්සේ විරති අජත්ත වෛද්‍යාවා පාය පාරණ පස්සේ විරති. සමාන්‍ය ශරීරය විශේෂ අන්න ඒ ශරීරය එහෙමයි තමාගේ අන්න ඒ සිල් මෙයාගේ ශරීරය එහෙමයි කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට ඒකේ සමුදය බය වෙන දෙයක් ගන්නකොට ඒ වෙනකොට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ පරසපට්ඨාන සූත්‍රයේ අනුකූලව මරණ භාවනා කරන කරනවා නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. එසේ නිර්වාණ බුදුරජාණන් වහන්සේ එලෙසින් වදාරන්නේ නැහැ. සම්දේ ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති වයමානුපස්සීවා කායස්මින් විහෙරති සම්දේ වයමානුපස්සීවා කායස්මින් විහෙරති අතිකායතුවා අනස්ස සති පස්සවටිකා රෝධි යාමදී ඥානමත්තාය අතිස්සදමත්තාය ඒ දේශනාවේ මේ මනස භාවනාව නියම ආකාරයෙන් කරනවා නම් ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේ කෝටි කුක්තියක් වල ඇත්ත වශයෙන්ම සතරති වර්තමාන භාවනාව වැඩි වෙනවා. එම නිසා අපි සරසත්නේ මනස භාවනාව තුළින් සමතසා විදර්ශනායන් දෙකම එකතු වෙන පැත්තවල වැඩෙන නිවන ක්‍රමයේ මනස භාවනා කරන ආකාරය ප්‍රකාශ කරන්නේ. මේ ඉස්ලාමයේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි පූර්ව ප්‍රතිකරණයට අර කලින් කියන්නේ උදාහරණ සූර්යා දේශනාවල ඉන්ද්‍රියේ වෙනවා මොහොතින් මොහොතන රැඳී කරලා තියෙනවා. උපන් ජීවිත මොහොතින් මොහොත මරණාන්තය කරා යන මේ ආදී වශයෙන් පූර්ව ප්‍රතිකරණයට මරණ සති භාවනාව විස්තර කරේ අර විසුද්ධි මාර්ගයේ දැක්වෙන ක්‍රමයේ අනුකූලව දැන් කියන්නේ ඒක මේ නෙවෙයි ඒක මේ පාඩක පොදුවේ අපි මානසික භාවනාවලදී සමාධි විදර්ශනා දෙකම කරගෙන ඒකේ නිර්වාණය සාක්ෂාත්ලා ඒකසේ යනවා. දැන් අප විස්තර කරනවා. පළමුවෙන් අර බුදුදානන් මහසේ අදාළ පරිදි සමාධියේ අර වාමක මලකින් යන්නේ සමාධියේ මලමිනේ සමාධි දෙකේ තියෙන හැටි බලන්න. මල නිමිති කියන බව උදවා සමාධියේ මලවණිය සමාධියේ දිස්සන ආකාරය බලමු. මම ඇත්තටම මරණයටපත් වෙලා. මේ මරණයටපත් වීම දැනෙන ගමන අපි කලේ එක් වැදගත් කාරණාවක් තියෙනවා. මරණස් භවනා උදේ බලාපොරොත්තු වෙන මුඛ්‍ය පරමාර්ථයන්ටේ මොකද්ද අපි මරණ මරණ මොහොතටපත් වෙනකොට අපි මරණකොට අපට මේ ලෝකේ තියෙන සියලුම දේවල් අතරතැල දමන්නට සිදු වෙනවා. කිසිම විකල්පයක් කිසිම කෙනෙකුට නැහැ. අප පොතේ ඇලුම් කළා තමන්ගේ දරුවන්ට සහෝදර සහෝදරයන්ට දෙමව්පියන්ට ස්වාම පුරුෂයන්ට භාර්යාවන් කවර කෙනෙකුට හෝ කවර දෙයකට මරණ මොහොතේ ඒ සියල්ලම අපට අත්හැර දාන්නට සිදු වෙනවා. සබ්බං පහාය ධම්මී යන්ති සියල්ලම අතරයි යන්නට සිදුවන. ඒක මුදටම මතක තියාගන්න ඕන. අපි මේ ඇනිලා බැලලා මේවා බලලා සිහිකරගෙන මේ සියල්ලම අපර අත්හරින්න ඕන. මේක වෙන ආත්ම ගානන් අපි ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙලා තියෙනවා කල්පනා. ඒකාසිතෝ සමාධිය අනුව ඉඳාම හරියට. එදා ඉඳන් ස්වාම පුරුෂයෙකු අද නැහැ. අපි හිතමු ඊට ගිය වර්ගයේ කියන ජීවිත පෙරාත්මයක් තමයි මනුස්සාදීක මුදුනයි කියන්නේ. ඒ ගිය ආත්මයේ හිටපු දෙමාපියෝ අද අවශ්‍යකෝ. එදාගේ ධර්මම් අදාළකෝ. එදාගේ දීපල වස්තුව අදකෝ. ඒ සියල්ලම ගිය ආත්මෙම කියතයි මේ ආවේ අනුම්බලකට. ඊ ආත්මයේ තිබුණු අම්බලමින් අලක් අම්බලමට ආවා. දැන් මේ අම්බලමේ අලක් නාති මනස් මිත්‍රයන් මනස් අම්බලම ගොඩ නැගිලා. මේ නාති මිත්‍ර අම්බලමට මොකද සිදුවන්නේ? මරණ මොහොතේ ගිය ආත්මයේ නිසිදේමයි අප ඔක්කොම නැතනලා යනවා. කිසිේ කවපසු පසින් එන්නේ නැහැ. අපිට වෙන කරන්න දෙයක් නැහැ. සියල්ලම අපි අද පරිණාමා කරනෝටි තමාගේ මනමිනේ දිනේ විශ්වෙකට මම හිතේ මම මේ මරණයට පත්වලා මේ මගේ මනමිනේ මෙතන තියෙන්නේ කියලා හිතට මනසින් අවබෝධ වෙනකොට ඒ කාර්යය ගැන සිතා බලන්න මට මොකද සිදුවන්නේ සියල්ල අත්හරින්නට සිදුවෙන්නවද නැද්ද කියලා මේ සිදුවීම ඒකාන්තයේ සත්‍ය වශයෙන් සිදුවන දෙයක්. එනිසා මේ භාවනාව කරනකොට මේ කාලය තුළදී යම් කිසි පැනීමක් යම් කිසි ඇලීමක් වෙනවා යම් කිසි සම්බන්ධතාවයක් ඇතිවෙනවා නම් ඒ සියල්ලම අත්හැරලා ආරණ්‍ය ගැන සිහිපත් කරලා ඒක සාමාන්‍යයි. සියල්ලම අත්හැරෙන්නේ මරණය පාදක කරලා යන හිතන්නේ මරණ මොහොතේ සියල්ලම අත්හැරලා සිදු වෙනවා දැන් මම මම ඒ සියල්ල මාර්ගයමයි කියන සියලුම දේවල් සියලුම ධනන සියලුම සම්බන්ධතාවය සිටින් සම්පූර්ණයෙන් අතහැරෙනවා. මෙන්න පුරුදුකරට අපට මරණාසේ කිසිම ගියක් සැපක් නැතුව කිසිම ඇලීමක් නැතුව අලක මාත්‍ර අනු මාත්‍ර ශේෂයක් අදලදට සපා ගන්න නැතුව සියල්ලම අතහරින්න පුළුවන්. එහෙම අතහරින්නට බැරි වුණොත් මරණ මොහොතේ කාටහට දැනීමක් ඇති වුණොත් දැන් තියෙන මනුෂ්‍ය රූප නෙවෙයි ඇතිවන්නේ ප්‍රේත ලෝකී ප්‍රේතාත්ම. ඒක නිසා මේ මරණසන භාවනාව තුනේ නිවන සාක්ෂාත් නොකර ඒක මේ ධ්‍යාන ඵලයක් ධ්‍යාන මාර්ගයක් දුවා නොදක්කා අපට මේ තුනේ හොඳ තැනක ඉපදීමට ධර්ම උපකාර වෙනවා කාර්යයේ නිරන්තරයෙන් මේක යාත්මක කරනවා නිරන්තරයෙන් සෑම දවසකම ධර්ම සතිය දවසේ විනාඩි 4ක් 5ක් වඩනවා නම් නියම වශයෙන්ම අවබෝධ කරගන්නවා නම් මරණය කාලයේ තුලදී සියල්ලම මට අත්හරින්නට වෙනවා එම නිසා සියල්ලම මම අත්හරිනවා කියලා සෑම දවසකම අඩු වශයෙන් විනාඩි 4ක් 5ක් සියලුම ධර්මයන් අත්හැරලා පුළුවන් අවර මොහොතේ මරණය සිදු නැත්නම් ඔක්කොම අත්හැරලා යන්න අප සූදානම් කොතනකවත් ගැට දෙහිලා නැහැ. ගැට දෙහෙල තිබුණා ගැටට කාමකට අපට ආර්ධ තියෙනවා කියන එක. සියුණු මොහත් ආර්ධ කය. වචනමය මේ විදිහට ගන්න කඩ වැඩි කඩ තියෙනවා ඒ කඩ වලින් බන්ධන කරනවා. මෙන්න මේ කර්තයට කරගෙන යනට මරණ සතිය උපකාර වෙනවා. මා මේ ජීවත් ඇරගෙන කරන් ජීවිතය ප්‍රකාශ කරේ මේ මානසික භාවනාව වැඩිමිට උනන්දු කරගෙන සඳහා මේ මානසික භාවනාව අර ඉන්දිය පොඩි පොඩි කරන ආශය කරන්නට පුළුවන් එහෙම නෙවෙයි දැන් ප්‍රකාශ කරන්නේ විගණන වශයෙන් වැඩෙන ආකාරයට මානසික භාවනාව වැඩෙන ආකාරය සමාධිය මලමදී ඉන්නේ දැරලා දීපසුව කියනම දේවල් වලින් අයින් කරන අර්ථයනවා අවංකවම හදවත පරිදි ඊට පසුව මලමිණියට මොකද වන්නේ ඒක මතන්නා දීව මතන්නා තීන්ද මතන්නා දවසරණය හොඳ ඉක්ම යනවා මලමිණිය දවසක් ඉක්ම යනකොට ඔය කියන පිරිසු රූපයන් නැහැ මොකද සිදුවෙන්නේ ඒක කනපාරකට හැරෙනවා විමුක්ති ස්වરૂපයක් හැරෙනවා නැත්නම් අප්‍රියකර අනුපායන බව සත්‍යයි. ඒක තමයි. තවත් දෙකක් යනකොට තුනක් හතරක් යනකොට වයිදි වෙනවා. එකක් ගන්න තමන්ගේ මල විසින් හොඳට ගන්න. දැන් පූජස කරනවා නයින් කරනවා මුදට සුවඳ වර්ග හොඳ කෝණ කරන වර්ග විනිදවනවා දසක. අන් වලින් පන්සිඳු වලින් කරනවා, එහෙන් කරනවා, අටින් කරනවා දුරේක ආකාර සිදු තැන්වල තියෙන සිදු වලින් මේ කෝජස් කරන මේ කරන් බලන මගේ මලනිය මෙන්න එකක් ගියා දවස් මෙන්න දවස් දෙකක් ගියා මෙන්න තුනක් ගියා මෙන්න හතරක් පහක් යන මේ කෝජස් කරලා යනවා එහෙම කරනකොට කායයන් වශයෙන් භාවනා කරනවා එහෙනම් මලනිය පුරාණට පටන් ගන්නවා මේ විදිහට කියන එක මෙහෙම කියන පුරනවා කුඹ වෙනවා ඕටස් කරනවා පන්නෝ ගන්නවා දිය වෙනවා ඒ කිසියෝකේක ඉන්නේ පත්‍යනවා විනාශ වෙනවා දැන් මලමිණිය ඇතුළ ඔන්න තමන් මලමිණිය විශ්වලා කරන්න දැන් එන්න පුරනවා උපරණකොට මේක ඇතුලේ තියෙන වායෝතහාර කොටස් උලං කොටස් වලට මොකද සිදුවන්නේ ධාරණයේ කල්පනා කරන අපි ආමාශය තුළ වායු කියන ක්‍රියාව. අපි ඇයි පුරාණ වායු කියන මේක උපරණයට අර ඇඟේ තියෙන වායු ධාතුව බාහිර වායු ධාතුවට පිටත් වෙනවා. අභ්‍යන්තර වායු ධාතුව මහයම බාහිර වායු ධාතුව ප්‍රධාන වශයෙන් එකක් බවට පත් වෙනවා. මේක තමයි මෙනෙහි කරන අපට ඒක බලන්න පුළුවන්. ආලමිනේ ඉන්නවා නිදෙනවා කුකුරනවා විශේෂ කරන පටන් ගන්නකොට තමාගේ මනමිනී ඇඟ ඇතුලේ තියෙන සමහර කොටස් අතරින් එක දහතාවක් වායය ධාතුව පාහද වායය ධාතුව එක් වෙමින් එක් වෙනවා. මේ වායය ධාතුව යන්නේ තනියම නෙවෙයි. තවත් මහත් කොටස් අරගෙන ප්‍රධාන වශයෙන් වායය ධාතුව විතරක් අපි මේ දේ කරන්නේ. ඒ ඒ වායය තමයි රස්නයක් කොහොමද කියලා කියනවා ඒකත් අරගෙන වායය තමන් කරන්නේ අනිත් ධාතු සුත්ති වෙනවා නමුත් අපි පාරව කරලා පමණක් අවධානය යොමු කරන්න හොඳට ප්‍රමාණ ඊට පස්සේ දැන් මේ ඇඟේ තියෙන රෝගස් කරණේවා කුංගේවා වරකබේ මේ ජීවි ජීවි යන්නේ වශයෙන් බලන්න සිටිනවා මෙහෙම බලන්න සිටිනකොට ඇඟේ තියෙන වතුර කොටස් ඔක්කොම පොළවට උරා යනවා ඒ පලාදකින් දක්වා විරූප වෙනවා තන තනකොළ බව මලමිනිය පොළොවට දාලා අර ගලන ජරාවල් පොළොවට උරා ගන්නකොට මේ වටේ තියෙන තනකොළ බව නිකන් දුරු පැහැයක් අනුපැහැයක් ගන්න. ආහාර වතුර කොට වාස්ත වෙවි ඉන්න දැන මේ අපි බලන්න. සමාධි මනමිනිය මේ කුපරණයට ආයතනවල බාහිර බාහිර කාරණා දෙක තුනක් ඉතින් දෙන්නේ පාඩම් දෙක තුනක් දැන් මේ වායු කොටස් ඔක්කොම ජීවිතයේ විකුණන දුරා නරා යනවා. සමහර වායු කොටස් වාස්පී වෙනවා. දෙකේ දෙකේ යනවා. මේ සියලුම වායු කොටස් ප්‍රවෘත්ති දාගත් ඒවා නැවත වාස්ප වෙලා යන්නේ ගොස් නැවත වෙහි වශයෙන් වතුරටම එකතු වෙනවා. බාහිර වතුරට අභ්‍යන්තර වතුර ආපෝ ධාතුව බාහිර ආකෝදාරස්සන් විශ්දෙන මේ ඉල්ලන්න මේ ඔන්න මාසයෙන් මේ වගේ පොළවට උරුමින් උරුමින් යනවා බාහිර ගතිය ඇහිල්ල මෙහෙම හරියට බලනකොට අපිට ඇටසැකිල්ල වෙනෙන්න පටන් ගන්නවා සිතට තියෙනවා ඇටසැකිල්ල තමයි ඇටසැකිල්ල මේ ඇටසැකිල්ල හරියට දිස්වෙනකොට ආදේශ එකේ ඇටකෑල්ල විශේෂිතින් බලන මෙන්න මේ ඇටකෑල්ල දිරදිලා යන දිරදිලා යන පස්සේ ඒ ඇටකෑල්ල සම්පූර්ණ ආකාරයකට ඊට ඉහළින් තියෙන ඇටකොටස ඔන්න දිරනවා ඔන්න පස්සෙනවා ඊට ඉහළින් තියෙන කොටස දිරනවා පස්සෙනවා මේ ආකාරයෙන් ආදේශ ඉහළට සියලුම ඇටකොටස් දිරදිලා පස්සෙමින් පස්සෙමින් යන ආකාරයේ දෙස අපි සිතින් බලාගෙන සිටිනවා මිදෙස සියලුම ඇටකොටස් පොළොවට පස් වුණාට පසුව මේ ශරීරයේ ඇඟේ තරපේ ශරීරයේ සිටට නොපෙනී යන මොකද රූපවල එන්නා මේ පඩනේ ආනෝකේ වායු හතරේ එන්නා මේ විනාවේ සිට පැමිණි ඒ ධාතු හතර වාහන ධාතු හතරට ඈත්නාට පස්සේ වෙන ඇලෙන්නේ දෙයක් සිටේ නැහැ සිතට යන්නට අරමුණක් නැති නිසා අපේ ඔබට මේ ඇඟ සම්පූර්ණයෙන්ම සිතට නොයදී ගොස් අපසේ සිත පාවෙන්නාගත තත්යක් ඉඳලා වෙනවා මේ කර්තය දර්ශනවල සීමා ධර්මවල දෙවිට වැඩි කියලා ගන්නට පසු ඒ නිසා මේකින්වත් අයට මේක කරන්නට පුළුවන් ඊට පස්සෙ නිවනට යන්නට තව ටිකක් වැඩ කරන්නට ඕන මෙන්න මේ කාර්යයේ ඇතිවීම මහා ලොකු සමාධිගතයක් උත්තර වීම කර්ම සති භාවනාවේදී කිසිම රූපයක් හිතට තියෙන්නේ නැහැ. ආසිත ආසය මහසය සිතයි එක්කලා සිත ආසී භාවනාවයි. කිසිම අරමුණක් ඉන්නේ සිත විශ්සකරයි. සිතට විශ්වරක් නැහැ. සිත සෑහෙන සිත සමානයි. සිත සමානක වෙලා ඉඳ භාවයේ පරදලා ගුණී පවතිනවා ආකාශ ධාතුව වලන කරන්නේ මේ தත්ය මුක්ත කර ගන්න පුළුවන් කෙනෙකුට මා ආකාරයෙන් විදිහට ගන්න පුළුවන්. මේක එහා தත්යක් තිබෙනවා උච්චත්හා தත්ය මනසත් භාවනාවකින් නැති කර ගැනීමට පුළුවන් தත්යක්. ඒක කරන්නට නම් මරණයක් නැහැ කියලා අපි හිතන්න ඕන. ඒක දැනගීම මම දැන් මම කලින් දවසේ විස්තර කළා දැන් මම ඒක කියන්නේ අවශ්‍ය නැහැ. මරණයක් නැහැ කියලා අවබෝධ වෙන තුලින් උත්තරහා ගැඹුරු සමාධියක් පැහැදිලි කරගන්න පුළුවන් සම්මානා කලේ. ධම්මයෙන් මෙලෙස මුල් ශරීරයේම සිතට නොවැටි ආශේෂිත පාවින්නාකාරය උත්තරවෝ ඒ අය විසින් අනිෂ්ඨානයක් කරන්න මෙන්න මේ ආශේෂිත පවතින පාඩය විනාඩි 10ක් තුළ මට 10ක් තුළ පවතිවා ඒ මාදිස්ථාන කළාට පසු විනාඩි 10 වෙනි දෙසට දෙන්න පුළුවන්. නැවත අදිස්ථාන කරන විනාඩි 15ක් මට ඉන්න ලැබේවා කියලා. එතකොට විනාඩි 15ක් ඉන්න පුළුවන් අදිස්ථාන ශක්තිය තුලින්. මේ ආකාරයෙන් විනාඩි 10 15 20 ආදී වශයෙන් මේ මේ ශූන්‍යතාවයේ මේ ස්වરૂපයේ සිටින කාර්යය අපි දිනු කර ගන්නවා. ඒ තුළින් අපි වඩන්නේ සම්මා සමාධිය, අපේ සමාධිය වැඩිම සම්මත වශයෙන්. මෙන්න මෙන්න වැඩනට පස්සේ ඔය විදර්ශනා ඇසකින් මේ ශූන්‍යතාවය දැක්කොත් හරියට තේරෙනවා අපේ පාරමී ශක්තියක් අරිට පිළිලා තියෙනවා නම් නිවන අවබෝධ වීමට තරම් ඒ වගේම විදර්ශනා කලින් ජීවිතවල මේ ජීවිතවල මේ කරලා තියෙනවා නම් මේ විදර්ශනා ඥාන මේ දැන දැන නොවේ ඉන්නා පසුගිය ජීවිත කාලවල ඇති වෙලා තිබෙනවා නම් ඒකට පහසේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ කරන්නේ හිම. අර කිස්වල විසිට බඳලාන ආශේෂිත පාවන්නා අගතත්තේ දසම් පදාරණ අවශ්‍ය නහර මහාශේෂය අගමහා කෝටි විදිහට ධනමි ධනමි ධනමි ධනමි කියලා නැවත නැවත සිහිපත් කරනවා. අපි මේකේ සිහිපත් කරන්නේ නැහැ. විකාශය වෙන සිත්පත් කරන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණ වේගයේදී දැනෙමි, දැනෙමි, දැනෙමි, දැනෙමි කියන සිතයි. මේ සිත්පත් කරනකොට තවත් විශ්වාසයක් ලැබෙනවා. දැනෙමි දැනෙමි කියලා මෙනෙහි කරනකොට සිතට කිසිම දෙයක් නැතිව තවත් ඊට වඩා ගැඹුරු විශ්වාසයක් පටගාගන්නට පුළුවන් වෙනවා. අන්න එතෙන්දී මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කියලා මෙහි කරන. ඒ කියන්නේ ඒ පසු වෙනෙච්චි ශූන්‍ය දර්ශනය විශ්වාසණිය යනාමයි. මේ මේක කොහොමද තවත් විශ්වාසයක් දෙන්නේ පුළුවන් ඊටත් දෙවියන් ගැන එයක් අනිත්‍යයි එයක් අනාත්මයි කියලා මේ ආකාරයෙන් ඉදිරියට එන එන මානසික ප්‍රඥා ඔක්කොම අනිත්‍ය ලක්ෂණය කර අනාත්ම ලක්ෂණයට යොමු කරනවා. අනිත්‍ය යනාත්මය කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරගෙන යනකොට සියලුම සංස්කාර ගැළපීව නිරුත් වීව නිවන අපේ සිතට අරමුණ වෙනවා. එහෙම වූවත් එනකොට පුළුවන් ඒ කිස්කරණේ ආකාරය. ධර්ම අනුප්‍රකාශන දෙක ආකාරය අනිත්‍යතාවය. ඒ හිස් බව දේශන වරකින් බලන මේ හිස් බව. ඒක දැනෙන ස්වરૂපයේ දේශ ඊළඟට බලන මේ එක දැනෙන කතිය. නැවතත් හිස් බව දේශ බලන මේ හිස් බව මෙන්න දැනෙන කතිය කියලා නැවතත් දැනෙන විදිහට හිස් බව. දැනෙන කතිය කියන්නේ හිස් බව දැනෙන ආකාරය. හිත මේ දෙක නැතිවම හොඳට පැහැදිලිව වෙනකොට දෙතන හිස් බව සහ දැනෙන කතිය එකම බව අවබෝධ වෙනවා. මේ අවබෝධ වුණාට පසුව ඉස්ව වාසකට දැනෙන ගැටේ තවත් පසකට සිටින්න ඈත් වෙනවා එවිට තමයි ඊට වඩා ගැඹුරු උසු නිදර්ශනයක් අපට ගන්නට පුළුවන් එයත් අර කලින් කියවා කියන අනිත්‍යයි අනාත්මයි කියලා මෙහි කරනවා මේ විදිහට ඒ පසු ඇතිවෙන සෑම තත්ත්වයක්ම අනිත්‍ය අනාත්ම ලක්ෂණයට යොමු කරමින් යනකොට ඉන්දී අපේ සිතට නිවන අනුකරණය කරන්න පුළුවන් වෙනවා මේක මේක කෙනෙක් කර්මසල වෙනවා නම් ඊට පසුව ප්‍රඥා අධික කෙනෙක් හනුවෙක කර මේ කරදේ කරන්නට පුළුවන්. ඒ කිස් බවයෙන් ඉඳගෙන ඒ කිස් බව දැනෙන්න ධර්මයේ විසහාරා වෙනවා මෙන්න මේ කිස් බව දැනෙන්න ඇති. මෙන්න මේ කිස් බවේ තියෙන මෙකීන සංඥා මෙන්න මේ කිස් බව දකින්නට වෙන වේදනා කිස් බවේ තියෙන සාමෘෂ්ක වේදනාවේ කියන ඒ ඒ අන්තයෙන් බලලා වේදනා සංඥා විඥාන වේදනා යනවා. ඒ අනුකූලයෙන් බලලා සිතින්ම ඒකන තුන් පැත්තකට ඈත්ලා පසු තවත් විශ්වාසයක් ඉඳලා වෙනවා. එයත් අනිත්‍යයි කියනවාමයි කියන්නේ. ඉතින් ධර්මයට පසුව මනසට හඳුන්වන මනස තුළින් මතුවන සෑම ධර්මයක්ම අනිත්‍ය ආවාසනයේ සිදු කරන දුස් ඉන්දී සැපයෙන් ආකාරයන් මේ කවර ආකාරයෙන් හෝ මේ මාර්ගයේ අනසලස්වලදී ජීවමාන අවස්ථාවකට ගැනීමේ වාසනා ශක්තිය දායක වෙනවා කියලා එනිසා මේ පින්වත් අය මෙකන් සිට මරණාති භාවනාවේ නිරතවන අරහන් දේවා සේනගේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ඒ ආකාරයෙන් මරණය ගැන කරුණා කරලා සිහිපත් කරගන්න. කලින් සිට සියලුම සත්ව මරණයට පත් වුණා දැන් සිටින සීලවල සත්‍යෝ ධර්මයේ පවතිනවා අනාගතයේ සිටින සීලවල සත්‍යෝ ධර්මයේ පවතිනවා මේ ජීවිතේ කාන්තෙන් මානසිකේ ආනන්දයේ සිටලා තරණාගත සිට සම්මානවත් වුණාට පසු අර සතරසත් වටමන සූත්‍රයේ එන පරිදි තමාගේ මල විනී විසින් බලාගෙන දවසක් ඉඳලා දෙකක් ඉඳලා තුනක් ඉඳලා යාවී වශයෙන් මරණයේ විකෘති ස්වરૂපයේ වෙනස් ස්වરૂපයේ පාතන ආකාරයේ විපරිණාමයේ පස්න ආකාරය දකිනවා. එසේ දකිනකොට තමයි අර මානව විදියට දහස් කොටස් කටගියාගේ දේවාලයෙන් දහස් කොටස් අතර බාහිර දහස් කොටස් අතර දෙකන ආකාරය දකින්න පුළුවන් වань. අනේ මේ අපේ සිත ශූන්‍යත්වයට පත් කරගන්න පුළුවන්. ඒක පසුව මානව ජීවිතයේ දෙවන සිත සිත නිවන පුළුවන්. දැන් කවුරුත් භාවනාවේ වෙනසවන්න එකමහා දෙක දෙකේ දෙන්නා ආකාරයෙන් තමයි කිසිය සාමාන්‍යයක් කරන්නේ භාවනාවේ අපරිණාමයන් ආයෝකී දේවස්වන්තිනදී දේවස්වන්තිනදී ලයිෂන් දිනාන මාසමන්ත දේවාදී පාරමිතාවන් Thank you.